පරිපූර්ණක වෛද්‍ය සේවාවන්ගේ පුහුණු විද්‍යායතන ආචාර්යවරුන් විසින් සිය අධ්‍යයන කටයුතු අත්හරින්මින් ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද තුන්වැනි දිනටත් ක්‍රියාත්මක වෙනවා. මේ අනුව වෛද්‍ය පර්යේෂණාගාර තාක්ෂණ වේද පුහුණු විද්‍යායතන තුනක නවක අභ්‍යාසලාභී පිරිස් 190 දෙනෙක්ගේ අධ්‍යයන කටයුතු පෙරේදා සිට අත්හිටවා ඇති අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ වෙතින් මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නැහැ. විශේෂයෙන්ම මෙම විද්‍යායතන 7ක විදුහල්පතිවරුන් සහ ආචාර්යවරුන් සම්බන්ධ ස්ථිර පත්වීම් වසර 10ක පමණ කාලයක සිට ලබා නොදීම තමයි මෙම ගැටලුවට මූලික හේතුව. තුගේ කාලයේ මුළුල්ලේම සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ සෞඛ්‍ය බලධාරීන් සමග ඇති කරගත් එකඟතාවයන් සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් මේ වන විට ඉටු කර නැහැ.